හොඳයි සීලොම දෙනා සාදුකාරය පවත්වන්න මාත් එක්කම নমස්කාරය කියන්න නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුඤ්ඤෝ ලෝකෝ සුඤ්ඤෝ ලෝකෝ ති භගවා උච්චති කිත්තාවතානුකෝ බන්ති සුඤ්ඤෝ ලෝකෝ ති උච්චති යස්මාච කෝ ආනන්ද අත්තේනවා අත්තනීනවා සුඤ්ඤෝ ලෝකෝ ති උච්චති ති සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ කරගෙන යන තම තමුන් කරගෙන යන ඒ භාවනාවල් වලට විශේෂයෙන්ම ඉනි විපස්සනා භාවනාවට අනුග්‍රහ වශයෙන් පවත්වනු ලබන ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන්න. ඉතින් මේ විපස්සනා මාත්‍රකාවේ කතා කරන ධර්ම කතාවක් අහනවට වඩා පොතක් කියවනවා තරම් රසවත් නොවෙන්න පුළුවන්. ඒවා අපේ හිතේ මතකේ රැඳිලා නොතිබෙන්නට පුළුවන්. නොරැඳෙන්නට පුළුවන්. මොකද හේතුව ආශ්‍රව සහිත සත්වයා ආශ්‍රව එහෙමත් නැත්නම් දීර්ඝ සංසාරේ කෙලෙස් පරිහරණය කිරීම නිසා මේ දහම් කොටස් හිතට වැටහෙන්නේ නැහැ. මතක තියෙන්නේ නැහැ. මතක තබා ගන්න හැදුවත් බොහොම ඉක්මනින් අමතක වෙලා යනවා. සාමාන්‍යයෙන් විකට කතාවක්, නව කතාවක්, ගීතයක්, තව කෙනෙක් කියපු දෙයක් බොහොම ලෙහෙසියෙන් මතක හිටියට මේ ශූන්‍යතා පටිසංයුත්ත නිබ්බාන පටිසංයුත්ත නිවනටම යොමු වුණු ධර්මයේ සිත්වල බොහෝ සෙයින් මතක හිටින්නේ නැහැ. ඒ නිසා බොහොම වීරයෙන් බොහොම උත්සාහයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමම මත්ෙහි කරගෙන යන භාවනාවල් සඵල වෙන්නටත් තව පැත්තකින් පාරමිතා ධර්මයන් පූර්ණ වෙන්නටත් තවත් පැත්තකින් මතු මතෙහි ඕමි භාවී විදීම හෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්නටත් හේතු වෙනවා. ඒක හින්දා බොහොම සිහියෙන් බොහොම ඕනෑකමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඉන්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නට මත්තෙන් එදා ಭಾರತයේ විවිධාකාර දර්ශන මතවාද මෙහි වෙලා තිබුණා. පොතපතේ සඳහන් වෙන හැටියට බුද්ධ කෝලාහල කියලා වචනයක සඳහන් වෙනවා කවුද මේ සියල්ලදත් බුදුවරයා කවුද ਸਰවඥතා ඥානෙට පත්වෙච්ච කෙනා කියලා ඒ කාලේ සෙවීමක් තිබුණා. මෙහෙම කෙනෙක් ඉන්නවාද කියලා ඒ කාලේ බොහොම ලොකු උද්ඝෝෂණයක් තිබුණා. ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රවරුන් කීප නමක් බුදුවරුන් වශයෙන් ඒ වකතේ සමාජයේ නියෝජනය කළා. ඒ සියලුම දහම් නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ ස්වභාවයන් ඉක්මවලා ගියේ නෑ. සමහර දර්ශන ඒකදේශ මාත්‍රයක් එක පැත්තක් අනිත්‍ය කතා කරලා දුක කතා කරලා සමහර විට අනාත්ම වගේ යමක් කතා කරලා ඒවා නැවතත් දෘෂ්ටියටම ඇදගෙන වැන්නා. මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරීත දස්සනෝ මිත්‍යා දෘෂ්ටිය නිසා මෙහෙම විපරීත දර්ශන ඇති වුණා. ප්‍රධාන වශයෙන්ම කියනවා නම් සත්වයාය පුද්ගලයාය ආත්මය කියන මේ දර්ශනය මිත්‍යා දෘෂ්ටියෙන් මතුවෙන දෙයක්. කිසිදු ශාස්ත්‍රවරයෙකුට මේ දර්ශනය එහෙමත් නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය ඉක්මවා යන්නට පුළුවන්කමක් ලැබුණ නැහැ. ඔහොම පවතින කාලයක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දේශනා කරන්නට යෙදුනේ. එහෙම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දේශනා කරන්නට යෙදුනහම ඒ කාලේ හිටපු දාර්ශනිකයෝ මේක ප්‍රතික්ෂේප කරන්නත් පටන් ගත්තා. නුවණැති අය බිය වෙන්නත් පටන් ගත්තා. දෙවියන් බ්‍රහ්මයන් ආදී ඒ සත්වයෝ ඔවුන් දීර්ඝායුෂ්කයෝය දිගටම පවතිනවාය නොසිඳී පවත්නා සත්වේක් එහිමත් නැත්නම් මම කියන ආත්මයක් නමින් විද්‍යමාන වෙන කෙනෙක් පවතිනවාය කියලා හිතන් හිටපු ඇත්තෝ මේක අනාත්මයි කියලා කියනකොට ඒ ඇත්තෝ බිය වෙන්න පටන් ගත්තා. මමත් වෙනස් වෙනවලු මාවත් දුකටපත් වෙනවලු මෙතන සත්වේක හෝ සත්වේකුට අයිති යමක් ඇත්තේ නැතේ කියලා කියනවලු කියලා ඒ සත්වයෝ ඒ නුවණැති පුද්ගලයෝ බිය වෙන්න පවා පටන් ගත්තා. පින්වත්නි මේ දර්ශනයේ මේ බෞද්ධ දර්ශනයේ මුලින්ම අපි දැනගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි අනාත්මයි කියන කාරණාව. මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියපු පමණින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කිප්පු වෙන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඔයත් වහලා ඇති උච්ඡේදවාදී කියලා එකක්. උච්ඡේදවාදී කියලා කියන්නේ මොකද්ද? උච්ඡේදවාදී කියලා කියන්නේ සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියන එක. සම්මයක් දර්ශනයක් හිතේ පහළ නොවන තාක් මේ සත්වයෝ උච්ඡේදයෙන් ශාස්වතේට ශාස්වතයෙන් උච්ඡේදයට විසිවෙවි විසිවෙවි විසිවෙවි ඉන්නේ මොන දර්ශනය මොන ආගම ගොඩ නැගුවත් මෙන්න මේ කුණ මෙන්න මේ පිළිකාව මෙන්න මේ වැරදි දර්ශනය මතින් තමයි මේ සියල්ලක්ම ගොඩ නැගෙන්න පටන් ගන්නෙ මේ අනාත්මයි කියන එක එහෙමත් නැත්නම් තමුන්ගේ පාලන තන්ත්‍රයට අයත් නොවන සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ සංකාරපච්චය සුද්ධ වූ ධර්මයක් සුද්ධ වූ සංස්කාර ධර්මයන් නැරෙන්න මෙතන යමක් නැහැ කියන එක ඥානයක් වශයෙන් පහළ වන තුරු අපිට තීන්දුව තීරණ අරගන්න හරිම අමාරුයි. ඉතින් මේ ධර්ම දේශනාවට අදාළව ඒ තෝරාගත් ඒ පාඨ ආදී තේරුම හැටියට එහෙමත් නැත්නම් ප්‍රධාන මාතෘකාව හැටියට තියෙන්නේ අනාත්මයි කියන එක. මේ අනාත්මයි කියන එක පින්වත්නි විවිධාකාරයෙන් විස්තර කරන්නට පුළුවන්. මේ අනාත්මයි කියන එක ඔය 44 ආකාර විපස්සනා භාවනාව කියලා එකක් තියෙනවා. ගොඩක් පින්වතුන් මේක දන්නවා. රේණුකානේ චන්දේවල මහානායක ස්වාමින් වහන්සේ විසින් ග්‍රන්ථය ඉක්තු රචනා කරලා තියෙනවා. පටිසම්භිදා මග්ගේ ධ්‍යාන අභිඥා මාර්ගඵල පෙන්වන කොටාසවල විස්තර කරනවා. ඒකීන් දැනගන්න මිලින්ද ප්‍රශ්න ආදී පොත්වලත් සඳහන් වෙලා තියෙනවා යෝගී කතා ප්‍රශ්න ආදී. ඉතින් මේවායේ නොයෙකුත් වචන පාවිච්චි කරලා තියෙනවා මේ අනාත්මයි කියන එකට. තුච්ඡෝ ශුඤ්ඤෝ අනත්තා ආදී වශයෙන් මේ වචන පාවිච්චි කරලා තියෙනවා. මෙතෙන්දී අපි භාවිතා කරන්නේ භාවිතයෙන් ගත්තේ මේ ධර්ම දේශනාවට අරගත්තේ ශුඤ්ඤෝ කියන පදේ. මේ ශුඤ්ඤෝ කියන පදේ හරහා තමයි අද මේ අනාත්ම දර්ශනය කෙටියෙන් හෝ පුළු පුළුවන් විදිහට විස්තර කරගන්නට බලන්නේ. මේ ශූන්‍යය කියන එක ඒවන් දැන් නම් මේ අනාත්මයි කියන එකෙන් කියවෙන්නේ සත්වේක හෝ සත්වේකට අයිති දෙයක් මෙතන ඇත්තේ නැහැ කියන එක ඔය ප්‍රතිවීක්ෂා කරන පාඩවලත් මේ පදය සඳහන් වෙනවා නිස්සත්තු සත්වේක් නොවේ නිජීවෝ ජීවයක් නැහැ ශුන්‍යෝ සත්පුද්ගලාත්ම ස්වභාවයෙන් හිස් වූ දෙයක් සත්පුද්ගලාත්ම ස්වභාවයෙන් තොර පාළු කාන්තාරයක් කියන එක. ඉතින් මේ ශූන්‍ය කියන වචනය අද සම්ප්‍රදායේ මතු කරලා ගන්නත් ගොඩක් අය කැමති වෙන්නේ නැහැ මොකද හේතුව ගොඩක් අය කියනවා මේක තේරවාදයට අදාළ දෙයක් නෙමෙයි මේක මහායාන දර්ශනීයට තියෙන එකක් තේරවාදයට නැහැ යනාදී වශයෙන් ඒ සූත්‍ර දේශනාවල ගොඩක් මේ පාඩය කතාබස් වෙලා තියෙනවා මේ ශූන්‍යය කියන වචනේ තේරුම අපි අරගෙන බැලුවොත් මෙතෙන්දී අපි මේ ශූන්‍යය කියන එක අරගන්නේ බොහොම සරල සිංහල තේරුමින් ගත්තොත් යමක් ඇතැයි කියලා විද්‍යමාන වෙනවා. නමුත් විමසලා බලනකොට ඒ දේ දැක ගන්නට ලැබෙන්නේ නැහැ කියන තීරණේ. මේක මේ අර්ථකථනයේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ බණ භාවනා කරන ඇත්තන්ට මේ ශූන්‍ය වූ ස්වභාවයන් අත්විඳින්න ලැබෙනකොට ගොඩක් අය වැරදි මත වැරදි දෘෂ්ටි එහෙමත් නැත්නම් මාර්ගඵල ලැබුවා අය ධ්‍යාන අභිඥා ලැබුවා අය කියලා රැවටෙන අනන්තවත් මිනිස් ඉන්නවා. ඉතින් මේ කොහොම හරි මේක මේ භාවනා කරද්දී වැදගත් වෙන තීරුමින් ගත්තොත් ආයි මතක් කරනවා නම් ඇතය කියලා පේනවා විමසලා බලනකොට ඒ දේ අතුරු දහන් වෙලා යනවා. මෙන්න මේ තේරුමින් තමයි ශුන්‍යෝ කියලා මෙතන අපි හඳුන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සුඤ්ඤෝ ලෝකෝ සුඤ්ඤෝ ලෝකෝති භගවා උච්චති චිත්තවතානකෝ බන්තේ සුඤ්ඤෝ ලෝකෝති උච්චති භාග්‍යතුන් වහන්සේ මේ ලෝකය ශූන්‍යයි ශූන්‍යයි කියලා කියනවා. කොතකින්ද මේ ලෝකය ශූන්‍ය භාවයටපත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනීයනවා ආනන්ද ආත්මයක් හෝ ආත්මයකට අයිති යමක් මෙතන නැතේය කියන තේරුමෙන් හිස් එහෙමත් නැත්නම් ශූන්‍යයි කියලා කියනවායි කියලා තස්මාචකෝ ආනන්ද ශුන්‍යෝ ලෝකෝති උච්චති මෙන්න මේ තේරුමෙන් තමයි ශූන්‍යයි හිස් කියලා කියන්නේ ඉතින් ධර්මයේ සඳහන් වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සියල්ලක්ම ශූන්‍යයි කියලා. ඒ නිසා මේවා මම කියන්න එපා මගේ කියන්න එපා මාගේ ආත්මය කියලා ගන්න එපායි කියලා කියනවා. මෙහෙම කොච්චර බණ කිව්වත් පින්වත්නි මෙතන එක කාරණාවක් විස්තර වුණේ නැත්නම් මේ කියන දේ මක් කරලවත් තේරෙන්නේ නැහැ. රූපය, වේදනාව, සංඥාව, සංස්කාර මේක මම කියා ගන්න එපාය කියලා කිව්වට ඔය ඇත්ත දන්නවද ඔය ඇත්ත රූපීට මම කියනවද කියලාවත් හොඳට කල්පනා කරලා බලන්න රූපීට මම කියනවද කියලාවත් ඔය ඇත්ත දන්නවද රූපීට රූපේ මගේ කියලා කියන බවවත් දන්නවද රූපේ මම කියනවා කියලාවත් දන්නේ නැත්නම් රූපේ මගේ කියලා කියන බවවත් දන්නේ නැත්නම් මොකටද මේ රූපය අනාත්මයි කී කිය මෙච්චර භාවනා කරන්නේ සත පහක තේරුමක් නැහැ. ඔයත්තන්ට මේ කාරණේ පැහැදිලිද? අනාත්මයි කියන එක තේරුම් ගන්නට කලින් ආත්මය කියන එක තේරුම් ගන්න ඕන. ගොඩක් අය හරි කැමති අනාත්මය ගැන කතා කරන්න ඒත් ආත්මයි කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් වහාම ගොළු වෙන්න පටන් ගන්නවා. සම්මා දිට්ඨිය ගැන කතා කරන්න ගොඩක් අය කැමති. මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩාක් අය ගොළු වෙන්න පටන් ගන්නවා. ඇයි මේ? හිතින් හදාගත්ත මනස්ගත භ්‍රාන්ති. එහෙනම් අපි දැනගන්න ඕනා මම මගේ කියලා කියන එක ඇත්තටම මම කරනවාද නැද්ද කියන එක. මොකද හුදු කේවල ආත්ම ස්වභාවයක් තමයි අපි තුලින් විද්‍යමාන වෙන්නේ. මම ජීවත් වෙනවා. මම ඉඳගෙන ඉන්නවා. මම බලාගෙන ඉන්නවා. මම අහගෙන ඉන්නවා. මට රිදෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ කාරණාව ටිකක් පැහැදිලි කරගන්න බලමු. මම ඔයත්තන්ගෙන් ඇහුවොත් මම කියන්නේ කවුද? ඒක ඔප්පු කරලා පෙන්වන්න කියලා. එතකොට ඔයත් මොනවද කියන්නේ? මම කියන්නේ කවුද කියලා ඇහුවොත් කොහොමද ඔයත් ඔප්පු කරන්නේ? බලන්න එතකොට මේ හිත මොනවද හොයන්නේ කියලා මම කියන එක ඔප්පු කරන්න මම කියන එක මේ ලෝකෙ विद्यमान කරන්න මොනවද මේ හොයන්නේ එක්ක රූපයක් හොයයි එක්ක වේදනාවක් හොයයි එක්ක සංඥාවක් හොයයි එක්ක සංස්කාරයක් හොයයි එක්ක විඥානයක් හොයයි මෙන්න මේවා පෙන්නගෙන තමයි මේ ඉන්නේ මම කියලා ලෝකෙට පෙන්වන්න හදන්නේ එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් ධර්මයේ සඳහන් වෙන විදිහට නෙවෙයි අපේ හිතවල ලැබුම් මරගෙන තියෙන්නේ රූප කියනකොට උපදි වගේ ඒ කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඒක රූප කියන සංඥාවකින් නෙමෙයි අපිට තියෙන්නේ රූපේ දැන් දිවල් වෙලා සත්‍යය වෙලා පුද්ගලිය වෙලා ඉරහඳ තාරකා මහ පොළව එළතුල ගංගා වෙලා ඉවරයි. වේදනාව රූපයෙන් දෙනන වේදනාව අසවලාමට බැන්නා ගලක කකුල හැපුණා ඉර පායනකොට රස්නේ ඔය ආදී වශයෙන් වේදනාවත් දැන් වේදනා ස්වરૂපයෙන් සැඟවිලා ගිහිල්ලා සංඥාව මොකක්ද වෙලා තියෙන්නේ සංඥාවත් ඒ ස්වභාවයටම යට වෙලා ගිහිල්ලා ඒවත් වස්තු විදිහට පුද්ගලයන් විදිහට යාන වාහන විදිහට දුව පුතා විදිහට මේවා සැඟවිලා ගිහිල්ලා සංඥා සංස්කාර අදහස් ඒවත් දැන්න සිතවිලි ඒවත් මම ගියත් දැක්කා මේ තින්නේ මගේගේ මේ ඉන්නේ මිනිස්සු මේ ඉන්නේ සත්තු මේ තින්නේ ලෝකේ යනාදී වශයෙන් මේ සංස්කාර ධර්මත් සැඟවිලා ගිහිල්ලා. විඥානය කියන කොටත් ප්‍රධාන වශයෙන්ම මේ ඉන්නේ මමය කියලා විඥානයත් සැඟවිලා ගිහිල්ලා. එහෙමත් නැත්නම් විඥානයත් මේ වස්තු උන්ගල ස්වභාවයටම යට වෙලා ගිහිල්ලා ඉවරයි. අවිද්‍යාවත් තෘෂ්ණාවන් නිසා අවිජ්ජා නීවුතෝ ලෝකෝ මේ ලෝකයේ අවිද්‍යාවෙන් බැහැලා තියෙන ඒ වගේම තෘෂ්ණාවෙන් බැඳිලායි තියෙන්නේ. මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිච්ච හිඳයි අපිට මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ශූන්‍ය වූ ධර්ම තියෙන තැනක මේ සා විශාල ලෝකයක් මේ සා විශාල වස්තු එවන් දැන්නම් තමුන් අනුන් ජීවි අජීවි ආදී මේ දේවල් ගොඩ නැගෙන්නේ. මේ දේ ඔය ඇත්තෝ නුවණින් කල්පනා කරලා බලලා තේරුම් ගන්නට ඕන. දැන් අර කලින් ඇහුවා වගේ මම කියලා කියනවා කියන්නේ ඔන්න ඔය මොකක් හරි දෙයක ඉල්ලිලා තමයි පින්වත්නි මේ මම කියන කෙනාව පෙන්눔 කරන්න හදන්නේ. එහෙම මම කියන කෙනාව ලෝකයට පෙන්වුම් කරන්න හදනකොට රූපය හරහා නම් ඒ රූපය උපාදාන වෙනවා. වේදනාව හරහා නම් ඒ වේදනාව උපාදාන වෙනවා. යම් කිසි හැඳිනීමක් හරහා නම් ඒ හැඳිනීම උපාදාන වෙනවා. යම් කිසි චේතනාවක් හරහා නම් මේ චේතනාව උපාදාන වෙනවා. යම් සිතක් නිසා නම් ඒ සිත උපාදාන වෙනවා. මේ විදිහට උපාදානයන් රැස් වෙන්න පටන් ගන්නවා. ඒත් අපි මේ උපාදාන රැස් කරන්නේ එහෙමත් නැත්නම් මම කියන පුංගලයාව ගොඩ නගන්නේ මේවා රූප වේදනා සංඥා සංස්කාර වශයෙන් දැකලා නෙමෙයි වස්තු එහෙමත් නැත්නම් උපදී ආදී වශයෙන් පොඩ්ඩක් හිතලා බලන්න මගෙන් කවුරු හරි ඇහුවොත් ඔබ වහන්සේ කවුද කියලා මට කියන්න වෙන්නේ මම සුනීත මම හාමුදුරු කෙනෙක් මම දැන් බණ කියනවා මම දැන් ඉඳගෙන ඉන්නේ මගේ දැන් කොන් දෙකක්මයි මේ දේවල් මට කියන්න වෙන්නේ දැන් මේ මම කියන එක එලි දක්වන්න මට වෙලා තියෙන්නේ සුනීත කිව්වහම මේක සංඥාවක් මගේ කොන් දරිදෙනවා කිව්වහම කොන් දරිදෙනවායි කියන තැනින් වේදනාව අල්ලගෙන රූපේ මම ගොඩක් මහත කෙනෙක් කියලා කියනවනම් එතකොට මම විද්‍යමාන වෙන්නේ මහත කෙනෙක් විදිහට. එතකොට මං රූපය අල්ලගෙන මම හාමුදුර කෙනෙක් කියලා හිතනවා නම් ඒ අදහස ඒ චේතනාව එතකොට මම චේතනාව අල්ලගෙන මේ දැනීම ඒකාන්තයෙන්ම මම කියලයි හිතට වැටෙන්නේ ඒක හින්දා විඥාණය කොහොමත් මම කියලා අල්ලගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයෝ සිතම මමායනය කළාය කියලා. සිත කියන එක ප්‍රකට වෙන්නේ නැති හින්දා බොහොම ලේසියෙන් අපි ඒක මම කියලා අල්ලගන්නවා. සිතත් සිතේ දෙන ධර්ම. අන්න එහෙම බලනකොට ඔයත් අන්න තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මම කියලා පුද්ගලයෙක්ව අපි ලෝකෙට හඳුන්වලා දෙන්නේ ස්කන්ධ පංචකයකින්. එහෙනම් මේ මගේ කියන දේවල් ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ගොඩවල්මයි. ඒවා ඒ නමින් නෙමෙයි වෙන නාමයන්ගෙන් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙම බලනකොට ශූන්‍ය වූ සත්වේක හෝ සත්වේකට අයිති යමකින් හිස් වෙච්ච මේ ලෝකේ සත්පුද්ගල ස්වභාවයක් මවාගෙන ජීවත් වෙන අපිට මේ ශූන්‍ය වූ ස්වභාවයේ දකින්වාය කියන එක ලිහිසි නෑ. ඒකට ප්‍රධාන හේතුව මේ හිත ගොඩක් ආසයි දැනට අපි රැස් කරගෙන තියෙන දේවල් වලට ඔය රැස් කරගෙන තියෙන දේවල් සංස්කාර පංච උපාදානස්කන්ධ ඕවා දුක් කියලා කිව්වට කිසිම කෙනෙක් අතහරින්නේ නැහැ මේ අතහරින්න කිව්වහම සමහර විට හිතෙන් ද්වේෂයකුත් ඇති වෙනවා මොකද හේතුව කිසිම කාරණාවක් දන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ, පැහැදිලි කරන්නෙත් නැහැ. අතහරින්න අතහරින්න අතහරින්න කිව්වහම මිනිහෙක් මේ දේවල් අතහරීද? අතහරින්න බලාගෙනද පින්වත්නි අපි අල්ලගත්තේ. අම්මා තාත්තා ගැන හිතලා බලන්න, දුවා දරුවෝ ගැන හිතලා බලන්න, ගේ දොර ඉඩකඩම් මිල මුදල් ගැන හිතලා බලන්න අමුන් ගැන හිතලා බලන්න කොච්චර ජීවත් වෙන්න ආසද කියලා මේව කොහොමද අතාරින්නේ? ඒත් මේ අතහරින එහෙමත් නැත්නම් අතහරින ක්‍රමවේදය තමයි මේ නුවණ. නුවණින් මේ දේ දකින්නට ඕන. ඒක නුවණින් දකින්නට නම් විමර්ශනය කරලා ටිකෙන් ටික විමර්ශනය කරලා බලන්න ඕන. නුවණේ තියෙන එක ස්වභාවයක් තමයි විනිවිද දකින්වාය කියන ස්වභාවය. මේ තමුන් පරිහරණය කරන ලෝකය තමුන් මේ පරිහරණය කරන ස්කන්ධ පංචක ආදී විනිවිද දකින්නට ඕන නුවණින් අන්න එතකොට පැහැදිලිව ඒ ඇත්තන්ට දැක ගන්න පුළුවන් මේ ලෝකයේ හිස් වූ යමක් අනිත් අය තබා තමුණුත් මේ ලෝකේ නැතය කියලා. එහෙව් දෙයක් ඇතුළතින් හෝ පිටතින් හෝ විද්‍යමාන වෙන දෙයක් නෙමේ ඒක හොඳු මායාවක් කියලා තමුන්ටම දැක ගන්න පුළුවන්. මරිචිකූපමා සංඥා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එස මිරිඟුව මේ සංඥාව කියන එක මිරිඟුවකට සමාන දෙයක් කියලා. සංඥාව කියන එක මිරිඟුවකට සමාන දෙයක් කියලා. මිරිඟුව කියලා කියන්නේ ඒ වචනේත් ගොඩක් අර ශූන්‍යයි කියන අර්ථයට සමානයි. අපි බලමු ඒ ඔස්සිනුත් කරුණු ටිකක් මතු කරගන්නට සංඥාව කියලා කියනකොට පින්වත්නි විඥානයේ කියන ස්වභාවය හඳුනාගන්නේ නැතුව සංඥාව කියන එක පැහැදිලි කරගන්න අමාරුයි. අපි කොච්චර මේ ධර්මයේ කෑලි කෑලි අවබෝධ කරගන්න හැදුවත් මෙතන මේ ක්‍රියාත්මක වෙන එක අපි මේක අවබෝධ කරගන්නකම් නැවතිලා තියෙන්නේ හිම නැහැ. උදාහරණයකට කියනවා නම් හොඳට වේගයෙන් වැඩ කරන මැෂින් එකක් කවුරු හරි කෙනෙක් මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කියලා දෙනකොට ඒක විදුලියෙන් විසන්ධි කරලා කෑලි කෑලි ගලවලා ඒ ඒ කොටස් ඒ ඒ ක්‍රියාකාරීත්වයන් විස්තර කරලා පෙන්නනවා. එතකොට ඒකේ යන්ත්‍රී ස්වභාවය ඒත් පින්වත්නි මේ ස්කන්ධ පංචකයක් ඇසුරු කරන අපි එහෙමත් නැත්නම් මේ සිත කය කියන දෙක ඇසුරු කරන අපි දැනගන්න ඕන අපි මේ ධර්මය අවබෝධ කරගන්න ගියාම මේ ස්වභාවය අපි මේක දැන් අවබෝධ කරන්නනේ හදන්නේ කියලා එයා නැවතිලා එහෙම ඉන්න කෙනෙක් එහෙම නෙමෙයි. එයා දිගටම වැඩ. හරියට කියනවා නම් අර මැෂින් එක කරන්ට් එකට ගහලා වැඩ කරද්දිම වැඩ කරන හැටි කියා දෙනවා වගේ දෙයක්. වැඩ කරද්දිමයි වැඩ කරන හැටි කියා දෙන්න වෙලා තියෙන්නේ. ඒකත් එක හේතුවක් මේ මායාවට, මේ මිරිඟුවට, මේ ශූන්‍ය වූ දේට රැවටෙන්න. ඉතින් මේ අපි කතා කළේ සංඥාව ගැන මතුවෙච්ච අනුමාත්‍රකාවක් විදිහට සංඥාව කියන්නේ පින්වත්නි හැඳිනීමක්. හැඳිනීමක් ඔයත්තන්ට පුදුම වෙයි මම ඔයත්තන්ගේ හිතේ පහළ වෙලා තියෙන සංඥාවක් කියලා කිව්වොත්. ඒක ධර්මානුකූලව රූප අභාවයෙන් ඒ කියන්නේ රූපය විද්‍යමාන නොවන තැනකින් තමයි ඒ දේ කතා කරන්න වෙන්නේ. අපි මෙහෙම කියමු. දැන් මට මේ ඉස්සරහා ඉන්න මහත්යව පේනවා. එතකොට මට මේ මහත්යව සංඥාවක් නම් එතකොට හිතින් දැනගන්නේ මේ මහත්ය ආරාතන ඉන්නවා කියලා. මෙන්න හිතේ සංඥාව අතර තියෙන වෙනස. පොඩි විශේෂණයක් එක්ක දැනගන්නවා. එළියේ වාහන නවත්තලා තියනවා කියලා අදහස එනකොට එළියේ වාහනේ කියන එක හැඳිනීමක්මයි. බලන්න මේ වටාපත කියන එක මේ වටාපත කියන එක හැඳිනීමක්මයි. මේක රූප ස්වභාවයක් विद्यमान වෙනවද කියලා. එක්ක වටාපත කියලා පේනවා. එහෙමත් නැත්නම් මේකේ වර්ණ පේනවා. මේ කාට හරි කිව්වොත් පුළුවන් නම් මෙතන තියෙන සංඥාවයි රූපය වෙන් කරලා පෙන්වන්න කියලා මේ පේන දේ තුලින් කවමදාවක්වත් රූපයක් විද්‍යමාන කරලා පෙන්වන්නට බෑ. ඒ වුණාට භාවනාවක් කියා දෙද්දී මූලාරම්භයක් හැටියට මේ දේවල් සඳහන් කරන්නේ නමුත් මේ දේවල් ශූන්‍යතා පරිසංයුක්ත ධර්ම හැටියට අපි අහලා තියෙන්න ඕන. සුතමේ ඥානෙ ගබඩා වෙලා තියෙන්න ඕන හිඳයි මේ දේවල් ටිකෙන් ටික ටිකෙන් ටික හොයලා ඇදලා එළියට සමාජයට දාන්නේ. දැන් ඒ සිතේ ස්වභාවය යම් කිසි විශේෂණයක් විදිහට දැනගන්නවා. ඒ විදිහට හිත සංඥාව එක්තරා විදිහකින් හඳුනා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවේදී මරිචික උපමා සංඥා කියන තැනදී සංඥාව නිරිඟුවක් කියලා හඳුන්වලා දීලයි තියෙන්නේ. ආයි මතක් කරනවා නම් ඉන්වත්නි මේ සංඥාව අපිට ප්‍රකට වෙන්නේ සංඥාවක් විදිහට එහෙම නෙමෙයි. හාමුදුරු කෙනෙක් බනහන බන කියනවා අපි බනහනවා එහෙමත් නැත්නම් හාමුදුරු බන කියනවා මම බනහනවා කියන තැනකින් තමයි අපි මේ සංඥා ක්‍රියාත්මක වෙන්නේ. තව ඉදින් කියනවනම් ওই මම කියන එකත් සිත තුල පහළ වෙච්ච තවත් එක සංඥා ධර්මයක් ඒක එක්තරා හැඳිනීමක් විතරයි. අපි ඒක ඒ කතාව එතනින් නවත්තලා අපි මේ සංඥාව එහෙමත් නැත්නම් මේ හැඳිනීම මිරිඟුවක් කියලා කියවෙන් ගැන පොඩ්ඩක් සලකලා බලමු. මිරිඟුව කියලා කියන්නේ මොකද්ද කියන එක මිරිඟුව කියලා කියන්නේ පින්වත්නි සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන නමුත් එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ හොයාගෙන ගියාම. තියෙනවා වගේ පේනවා ළඟට ගියාම ඒ දේ ඇත්තේ නැහැ. නිකන් ඔය ඇත්ත හිතලා බලන්න උපමාවක් විදිහට උස කන්දකට නැග්ගාය කියලා හිතන්න. මේ පරිසරය බොහෝම ලස්සනට අපිට පේනවා. සමහර විට ඈත තියෙන කන්දක් බොහෝම ලස්සනට පේන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඒ කන්දට ආසා කළොත් ෂා මේ කන්ද බොහොම ලස්සනයි මේ කන්ද තියෙන තැනට මම යන්නට ඕනාය කියලා ඒ කන්දට ආසා කරලා ඒ කන්ද ළඟට ගියොත් අර ඈත ඉඳන් දැකපු ඒ දර්ශනේ ඒ කන්ද ළඟට ගියාම භුක්ති විඳින්න පුළුවන්ද? භුක්ති විඳින්නට බෑ. ඒ ස්වභාවය නැති වෙලා යනවා. ඒත් එක්තරා මිරිඟු ස්වභාවයක්. තවත් උදාහරණයක් ගන්නවා නම් අපි බලමු මේ අහසේ නිල් පාට. අහසේ නිල් පාටක් දැర్శණය වෙනවා. කවුරු හරි කෙනෙක් මේ අහසේ නිල් පාට හොයාගෙන ගියොත් මේ නිල් පාට හම්බ වෙයිද? මේ නිල් පාට හම්බ වෙන්නේ නැහැ. මේ නිල් පාට විද්‍යමාන වෙන්නේ නැහැ. වෙහසක් විතරයි වෙන්නේ. විශාල වෙහසක්. කොච්චර හඹාගෙන ගියත් තව ටිකක් ඈතින් පේනේ. කොච්චර හඹාගෙන ගියත් තව ටිකක් ඈතින් පේනවා. මේ මෝඩ වැඩක් මේ හඹාගෙන යන්නේක මෝඩ වැඩක් නවතින්න ඕනාය කියන හිත පහළ නොවුනොත් මේ උස්සේ හඹාගෙනම ගිහිල්ලා හති වැටිලා මැරිලා යනවා. තවත් උදාහරණයක් ගමු. මේ අහසේ පායන දේ දුන්නේ පොඩි ළමයි එහෙම ඒවට සින්දු කියනවා, කවි කියනවා, කතන්දර හදනවා, සුරංගනා කතා කියනවා. ඒගොල්ලන්ට ඒක දී දුන්නා. සමහර විට පොඩි ළමෙක් කියන්න පුළුවන් අර අහසේ පේන දේ දුන්නේ මට ගෙනහැල්ලා දෙන්න කියලා. කරන්න පුළුවන් දෙයක්ද පින්වත් මේ වෙදී? පොඩි ළමෙක් දේ දුන්නක් ඉල්ලලා ඇඬුවොත් මේ දේ දුන්න කියන එක ගෙනහැල්ලා දෙන්න පුළුවන්ද? බැහැ. දේ දුන්නක් හොයාගෙන යන්න පුළුවන්ද? ඒත් බැහැ. ළඟට යනකොට ඒ දේ එතන ඇත්තේ නැහැ. තව ප්‍රකට උපමාවක් තියෙනවා අපේ පොත්වල සඳහන් වෙන එකක් මුවා සහ මිරිඟුව මෘග තෘෂ්ණිකා කියලා සංස්කෘතෙන් කියනවා. මෘග කියලා කියන්නේ මුවාට තෘෂ්ණිකා කියන්නේ ඒක ස්ත්‍රීලිංග වාචී පදයක්. ඒ කියන්නේ මුවාට තණ්හාව ඇති කරවන්නේ එහෙමත් නැත්නම් මුවාගේ ආශාව කියලා අපි කියමු. මේ පායන කාලෙට අපිට ඒක දකින්න පුළුවන් ඔය හයිවේ එකේ යනකොට ඈත පේනවා ජලය වගේ යමක්. ඉතින් මේ වගේ මුවත් ඒ ග්‍රීෂ්ම කාලේ ඒ ග්‍රීෂ්ම ඍතුවේ මුවත් දකින්න ඈත ජලය වගේ දෙයක් දැක්කට පස්සේ මුවා මොකද කරන්නේ මේ දේ හඹාගෙන දුවගෙන යනවා මොකද හේතුව මුවාට වතුර තිබහයි තෘෂ්ණාව තියෙනවා. කුමක් සඳහාද වතුර සඳහා තෘෂ්ණාව තියෙනවා. මේක පේන්නේ පේන්නේ මිරිඟුවක් කියලා හිතන්නවත් අවකාශයක් ඇත්තේ නැහැ ඒ තරම් තිබහයි. මුවා දුවගෙන දුවගෙන යනකොට මොකද වෙන්නේ? එක්කෝ මේ මිරිඟුව තිබුණ තැනින් ඈතින් පේනවා. එහෙමත් නැත්නම් පිටිපස්ස හැරිලා බලනකොට තමුන් හිතපු තැනමයි අර මිරිඟුව තියෙන්නේ. ඊට පස්සේ ආපහු ඒ දෙයට දුවගෙන එනවා. මෙන්න මෙහෙම නිකම් මේක හාස්‍ය ජනක දෙයක් වගේ එහාට දුවනවා මෙහාට දුවනවා අන්තිමට දුවලා දුවලා හති වැටිලා මුවා මැරලා යනවා. මෙන්න මේ වගේ තමයි පින්වත්නි අපේ මේ සංසාර ගමනත් අපි මේ හඹාගෙන යන දේවල් මොනවද මේ කියලාවත් දකින්න තරම් හිස් පහසුවක් ඇත්තේ නැහැ. ඒ තරම් තණ්හාවෙන් වෙලිලා මුජ්ජිතා මේවා මේ මුර්ජාවටපත් වෙලා මේ කාමයන් නිසා සිහිසුන් භාවයටපත් වෙලායි තියෙන්නේ. මෝහයෙන් නිසා මේවා ඝන අඳුරක් මුලාවක් ඇති කරලායි තියෙන්නේ. ඉතින් මේ අවිද්‍යාව තෘෂ්ණාව තව විදිහින් කියනවා නම් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මේවායේ ස්වභාවයක් තමයි අර මිරිඟු ස්වභාවය අතුරු දහන් කරලා යමක් දෙයක් මේ ලෝකයේ විද්‍යමාන කරලා පෙන්වන එක එක්ක සත්වයක් විදිහට එක්ක පුද්ගලයෙක් විදිහට ඒක රැවටෙන එක ආශ්‍රවානුකූලව සිද්ධ වෙනවා. දැන් මේ බණ කතාව නුවණින් ඇහුවොත් ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන් කවද්ද මේ රැවටීම් පටන් ගත්තේ කියලා. බුදුරජාණන් වහන්සේවත් මේ රැවටීමේ මුල පෙන්වන්නේ අනුමතග්ගායන් සංසාරෝ පුබ්බා කෝටින්න පඤ්ඤායිති. මේ සසරේ නම් මුලක් පෙන්වන්නට බෑ. මේ දීර්ඝ ගමනක් තිස්සේ රැවටිගෙන රැවටිගෙන ආපු එකක් තමයි මේ තියෙන්නේ. මේ පෙනෙන ආදී තුල මොනවා හරි ඇති කාටද මට කුමක් පිණිසද වින්දනයේ පිණිස හොඳක් හෝ නරකක් හෝ සංඥාව කෙලෙස් වලින් වැහිලා ගිහිල්ලා සත්ත්ව පුද්ගල ස්වභාවයකින් विद्यमान වෙනකොට උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අපි මේ දේවල් වලට කඹරනවා ඕලාරික උපමාවක් අපි අරගමු ඇහැට ලස්සන ස්ත්‍රියක් දැකලා පුරුෂයෙක් හිතුවොත් මේ ඉන්නේ ලස්සන ස්ත්‍රියක් කියලා මොකද වෙන්නේ මුළු ජීවිත කාලයම ඒ සඳහා යොමු කරන්න වෙනවනේ ගියක් දොරක් ඉරක් හඳක් මේ මගේ යාන වාහන මගේ මිල මුදල් මේ වශයෙන් දැක්කොත් බලන්න පොඩි දුකක්ද විඳින්න සිද්ධ වෙන්නේ කියලා මරණ වේලාවටත් මරණ වේලාවටත් මහ ලොකු දෙයක් සිහි වෙන්න ඕනේ නැහැ පින්වත්නි කරුවන් නිසා ඒ සිහි වෙනකොට ඔය ඇත්තන් පව සිතවිල්ලක් පහළ වෙනවද? නැහැනේ. එහෙනම් ඒක සිහි වෙනකොට සුගතියක උපදිනවා වගේ නිකමට හිතන්න ඔය අපි 360 බත් දවසේම දවසේ පැය 24ෙම සිහි කරන දෙයක් මතක් වුණොත් බොහෝ විට අපි කුසල්ද අකුසල්ද කරන්නේ කියලා ඔයත් දන්නෝ ඒ දේ සිහි වෙච්ච ගමන් හිත රාග කළොත් ඒ දේට සම්බන්ධයෙන් ඒ තිරසංඝාත්ම භාවයක එහෙමත් නැත්නම් අපායක උප්පත්තිය ලබනවා. මේ කනට ඇහෙන ශබ්දයක් කියලා කියන්නේ පින්වත්නි අපායක උප්පත්තිය ලබන්න තියෙන එක්තරා අවාසනාවන්ත අවස්ථාවක් කියලා ඔය ඇත්ත නුවණින් කල්පනා කරලා බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්ත්ව sannivaseema ගිනිගත්තා කියලා. මේ සියල්ලම ගිනිගෙනයි තියෙන්නේ. අපිට පේන්නේ අපි වැරද්දක් කරනවාද නැද්ද කියලා. ඒත් මේ ජීවත් වෙන ස්වභාවයම මේ ජීවත් වෙන ස්වභාවයම ඇති සතර පාදයට ගහගෙන යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නිය පිටට පස් පිටක් අරගෙන මහණෙනි මේ නිය පිටට ගත්ත පස් ටිකද ලොකු මේසා මහත් වූ පෘථිවි රාජ්‍යද ලොකු කියලා. පින්වත්දක් මේ පෘථිවියේ ප්‍රමාණයවත් දන්නේ අඩුම තරමේ ලංකාවේ ප්‍රමාණයවත් දන්නේ නැහැ. අඩුම තරමේ අපි ජීවත් වෙන නගරේ ප්‍රමාණයවත් හිතා ගන්න හිතට අමාරුයි නේද? මේ පෘථිවියෙන් නේද මේ බුදුරජාණන් වහන්සේ පස් පිටක් නිය පිටට ගත්තේ. එහෙනම් මේක මේ අහමු සිදුවීමක් නෙමෙයි. මනුස්සාර්ථ භාවයක් කියන්නේ උනුත් උනාය කියලා කියන්න පුළුවන් තරම් දුර්ලභ දෙයක්. ඒක ඔය ඇත්ත කල්පනා කරලා බලන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් මේ පරිහරණය කරන මේ අරමුණු මොන මොනවා මොන මොනවා විදිහටද අපි පරිහරණය කරන්නේ කියලා. ඒ පරිහරණය කරන හිතම තමයි මරණ වේලාවට මතුවෙන්නේ. හරක් මරණ මිනිහෙකුට මරණ මරණ වේලාවට ඒ හරක් මරණ ආයුධය දැක්කොත් පිං සිතවිල්ලක් පහළ වෙන්නේ ඒ වෙලාවේ සත්තු මරණ වෙලාවේ පහළ වෙච්ච සිතවිල්ලමයි පහළ වෙන්නේ. ඒක මැරෙනකන් ඉන්න ඕනේ. ඔය ඇත්ත කල්පනා කරලා බලන්න ඔය ඇත්ත කරපු පවක් ඒ මන් දැන්නම් පිනා. රුවන්වැලිසෑය සිහි කරනකොට පහළ වෙන හිත පවක් සිහි කරනකොට පහළ වෙනවද? පහළ වෙන්නේ. එහෙනම් මේ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයකින් යමක් දෙයක් වශයෙන් මේ ලෝකේ අපි පරිහරණය කරන මේ දේවල් සෑහෙන්න අපි මේ සසර දුකට අපාය ආදී දුක්ඛ ස්කන්ධයන්ට ඇදගෙන යන්නයි සකස් වෙලා තියෙන්නේ මේ කෙලෙස් වලින් කරන්නේ මෙන්න මේ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිසෝ දිසං යන්තං khairaa වේරීපා වේරීවා පන වේරිනා මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කියලා. සොරෙක් යම් සොරෙකුට යම් බඳු නපුරක් කෙරේද හොරු කියන්නේ හොඳ මිනිස්සු జాතියක් නෙමෙයි. හොරකම් කරද්දී විතර අයිතිකාරයවොත් මරලා හරි කමන්නේ ඒ තියෙන දේ අරගෙන යනවා. එතකොට මේ හොරාගේ දී හොරකම් කරන්ට ආපු තව හොරෙක්ව ඒ හොරාට අහුවුණොත් යම් බඳු නපුරක් කෙරේද. ඊට වඩා නපුරක් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ වැරදි විදිහට පවත්වන ලද සිත තමුංග පාපිෂ්ඨේ කරනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ නිසයි පින්වත්නි මේ සතර අපාදී දුක් අපේ මේ අත ඉස්සරහ තියෙන නිසයි මේ අපි පරිහරණය කරන දේවල් වල ඇත්ත ස්වභාවය දකින්නතේ කියලා කියන්නේ. මේ ස්වභාවල් එහෙමත් නැත්නම් අපි මේ ඉන්ද්‍රියන්ගෙන් පරිහරණය කරන දේවල් ශූන්‍ය වූ ධර්ම. අපි උදාහරණයකට ගමු. මේක ඔය ඇත්තෝ ගෙදර ගිහිල්ලා අභ්‍යාසයක් විදිහට හරි කරලා බලන්න මේ ලෝකේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේවා අපි පරිහරණය කරනවා. මේ ඇහැට පේන රූපය ශූන්‍යයි. ධර්මයේ කොච්චර සඳහන් වුණත් අපිට ඒක එහිම පේන්නේ නැහැ. ඒක හින්දා හොඳට බලන්න මුලින්ම මට මේ දේ පේන්නේ කුමක් විදිහටද කියලා. ඒ දේ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්නම එපා. මට මේක පේන්නේ වටාපතක් විදිහට නම් ඒක වටාපතක් විදිහටම බලන්න. වටාපතක් විදිහටම බලලා එහෙම බලනකොට ඔය ඇත්තන්ටම තේරෙයි මම මේකට වටාපතක් කිව්වට පිටරට ඉන්න මිනිහෙකුට මේක පෙන්නුවොත් ඒ මිනිස්යාට මේක වටාපතක් නෙමෙයි. සමහර විට මේක බැඩ්මින්ටන් සෙල්ලම් කරන උපකරණයක් වගේ පේන්නත් පුළුවන්. ඒ පුද්ගලයාට හිතෙන්නේ එහෙමයි. එහෙනම් මේ වටාපතේ කියන එක මගේ හිතේ පහළ වෙච්ච අදහසක් නේද? කියලා ඔය ඇත්ත දකින්න. එහෙනම් මම මේක දිහා වටාපත කියලා බලලා වැඩක් නැහැ කියලා ඒ වටාපත කියන ස්වභාවය හිතින් ඈත් කරලා බැලුවායින් පස්සේ වර්ණයක් සහ සටහනක් පෙනේ. එක්ක රතු, එක්ක සුදු. අපි රතු සුදු කිව්වට පින්වත්නි, සුද්දෙක්ගෙන් මේක ඇහුවොත් ඒ වාට අයිති ඉංග්‍රීසි වචන තමයි යාට මතක් වෙන්නේ. අපිට සුදු මතක් වුණාට සුදු කියන අදහස පහළ වුණාට එයාට සුදු කියලා පහළ වෙන්නේ නැහැ. අපිට මේක රතුයි කියන අදහස පහළ වුණාට ඒ පුද්ගලයාට මේක රතුයි කියන අදහස පහළ වෙන්නේ නැහැ. ඒකින්ද මේකත් මම ඇති කරගත්ත සංඥාවක් නේ එහෙමත් නැත්නම් මේකත් මම ඉගෙනගත්ත දෙයක් ලෝක විවහාරයක් ලෝක පඤ්ඤප්තියක් කියලා ඒ දේ අයින් කරලා බලන්න අපි මේ බාහිරින් අපේ සිතින් මේ පේන දේට එකතු කරලා තියෙන දේවල් ඉවත් කරලා බලනකොට පින්වත්නි ඒ වස්තුව ශූන්‍ය වෙනවා. ඒ වස්තුව අතුරුදහන් වෙනවා. ඒ වස්තුව නිමිත්තක් නෙමෙයි අනිමිත්ත භාවයකට පත් වෙනවා. එහෙමත් නැත්නම් ඔය ඇත්තන්ට දැන් මේ ලෝකෙ වේගයෙන් වෙනස් වෙනවා වේගයෙන් වෙනස් වෙනවා කියලා ඔය ඇත්ත කොච්චර බණ හැව්වත් මේ ඇහැට පේන දේ වේගයෙන් වෙනස් වෙනවද නැද්ද කියන එක ඔය ඇත්තන්ට තේරෙන්නේ ඔය ඇත්තන්ට පේන්නේ ඒත් හොඳට මේ කියන දේ කරලා බලන්න දවසක් හෝ දෙකක් හෝ ටික කාලයක් නිකන් පොඩි අභ්‍යාසයක් විදිහට මේ පෙනෙන දේ මේ දැනගන්නා දේ එහෙමත් නැත්නම් අපි කියමු මේ දැනුමින් තොරව වටාපතය කියන අදහසින් තොරව ඔය ඇත්තන්ට වටාපත දිහැ බලන්ට පුළුවන්ද මේ සුදු පාට කියන අදහසෙන් තොරව ඔය ඇත්තන්ට සුදු පාටක් පෙනේද මේ රතු පාටය කියන අදහසින් තොරව ඔය ඇත්තන්ට රතු පාටක් පෙනේද කියලා බලන්න එහෙම බලනකොට ඔය ඇත්තන්ට පෙනේවි මේවා ඒ සමගම පහළ වෙන දේවල්. මේවා වෙන් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. රතු පාට කියන හැඟීම රතු පාටින් වෙන් කරන්නට බෑ. තවත් හොඳට බැලුවොත් මේ රතු පාටයි කියන එකම සිතේ හටගත් සංඥාවක්. එතකොට චිත්ත සංකාරය. එතකොට මේ ලෝකේ එක්තරා විදියකින් ඒ ශූන්‍ය පැත්තක් ඔය ඇත්තන්ට අත් විඳ ගන්න පුළුවන් වෙයි. මේ ලෝකයේ වේගයෙන් විනාශ වෙන හැටි එහෙමත් නැත්නම් මේ ඇසින් බලාගෙන ඉන්නදී ඒ ස්වභාවය මේ රතු කියන ස්වභාවය හිතින් ඉවත් වෙනවා සමගම ඒ පෙනෙන දේ ඊටමත් වේගයෙන්ම අනිත්‍ය ස්වභාවයටපත් වෙලා යන හැටි එහෙමත් නැත්නම් සිහිනයක් අතුරුදහන් වෙනවා වාගේ ඉස්සු ගුලන්නතවත් එහෙමත් නැත්නම් ඇඟිල්ල දික් කරලා පෙන්වන්න තරම්වත් කාලයක් මේවා නොපවතින බව ඔය ඇත්තන්ට දැක ගන්නට පුළුවන් වේ. ඒ තරම් පින්වත්නි ශූන්‍ය වූ ලෝකයක් අපි මේ බාහිරින් ඇති කරගත්ත දැනුම නිසා එහෙමත් නැත්නම් ලෝක පඤ්ඤාප්ති නිසා ලෝක සමඤ්ඤා කියලා කියනවා. අපි මේ බාහිරින් දාගත්ත දේවල් නිසා මේක වෙහිලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කලින් සඳහන් කළ සූත්‍ර පාඨයේම අයිති එක කොටසක් ආනන්ද හාමුදුරන්ට ආයි බුදුහාමුදුරුව ප්‍රශ්නයක් අහනවා ආනන්ද හාමුදුරන්ගෙන් කිංචාවසෝ ශුඤ්ඤං අත්තේනවා අත්තනීනවා ආනන්දය කුමක්ද ආනන්දයේ මේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයකින් ශූන්‍යය කියලා කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම පිළිතුරු දෙනවා චක්කුං කෝ ආනන්ද ශුඤ්ඤා චක්කුං කෝ ආනන්ද ශුඤ්ඤං අත්තේනවා අත්තනීනවා ආනන්දයේ මේ ඇස කියන එක ශූන්‍ය උදාහරණයක් ආත්මීත හෝ ආත්මීත අයිතියමක් නෙමෙයි කියලා. දැන් බින්වත්නි මේ ඇස කියන එකටත් අර කලින් කියා දුන්න අභ්‍යාසයේ යොදලා බලන්න. නිකම් විනෝදාංශයක් විදිහට හරි යොදලා බලන්න. අපි මේකට ඇහැ කිව්වට සුද්ධික් මේකට ඒ ඉංග්‍රීසි වචනය තමයි පාවිච්චි කරන්නේ. ජර්මන් කෙනෙක් එයාගේ වචනේ මේ ඇස කියන එක මෙතනින් මේ අපි දැනුම රවුමට තියෙන කළු පාට බෝලයක් තියෙන සුදු පාට කොටසක් තියෙන ඇහි පිල්ලම් තියෙන මේ සියලුම දැනුම ඉවත් කරලා බැලුවොත් ඔයත්තන්ට ඇස කියලා යමක් අසු වෙන්නේ නැහැ. ශූන්‍යයි. ඒ වෙනුවට ඔයත්තන්ට කුමක්ද අහුවෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාව ටිකක් අහුවේ ඇහැ වෙනුවට කවුරු හරි කෙනෙක් නුවණින් බලනවා නම් මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම විතරමද නැහැ ඒ නිසාම උපන් ප්‍රසාද රූපයත් ඒකම අහුවෙන්න පුළුවන් එහෙනම් මේ ඇස කියන එක අපි හදාගත්ත දෙයක් එහෙමත් නැත්නම් අපි මේ ඇස කියන එක අපි ලෝකයෙන් ලබාගත් දැනුම. ඔයත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇහැට සාපේක්ෂව රූපය කියන එක බාහිරයි නම් ඇහැට පේන්නේ රූප නම් අපි මේ ඇහත් අපි කන්නඩියකින් හෝ රූප සටහනකින් හෝ දැකපු තවත් එක බාහිර රූපයක් විතරයි. ඇහැක් නැහැයි කියලා කියනවා එහෙම නෙමෙයි. ඒත් අපි මේ හදාගෙන ඉන්න ඇහැ හිතින් හදාගත්ත ප්‍රපංචයක්. හිතින් හදාගත්ත ආශ්‍රවයක්. හිතින් හදාගත්ත අනුශය ධර්මයක් තව විදිහකින් කියනවා නම් ඊළඟාත්ම භාවයටත් ඇසක් ලැබෙන්නට අවශ්‍ය කරන මූලිකාංග සියල්ලමක් සියල්ලමත් මේ දැනුම නිසා අපිට ඇහිල්ල ඉවරයි. එහෙනම් ඇසට සාපේක්ෂව රූපේ බාහිර නම් මේ ඇසේ කියලා අපි ගාව තියෙන දැනුම ඇසින් දැකලා ඇති කරගත්ත දෙයක්. ඔයත්තන්ට පුළුවන් තමුන්ගේ කය දිහත් බලන්න මේ කයත් පින්වත්නි අපේ ඇහැට පේන දෙයක්. ඇසටයි මේ කය පේන්නේ. ඇහැට සාපේක්ෂව බැලුවොත් මේ කය කියන එකත් බාහිර රූපයක්. ඇහැට පේන දෙයක් ඇහැට පේන්නේ රූපය ඒක tamunge ඇඟ කියලා රැවටුණාට කරන්ට දෙයක් ඇත්තේ නැහැ ඒක ඇහැට පේන්නේ රූප කියලා ගත්තාම ඉතුරු වෙන්නේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම සතර මහා භූත ධර්ම එතකොටේ කය කියන එකේ ශූන්‍යතාවය ඔය ඇත්තන්ට චුට්ටක් හෝ වැටහි මිශූන්‍ය කියන වචනේ පින්වත්නි ඇත්තටම ගැඹුරුයි. මිශූන්‍ය කියන වචනේ තියෙන චූටි චූටි තේරුම් ටික තමයි අපි ඔය මතු කරගන්න හදන්නේ. ඊට පස්සේ දැන් අපි ඇහැ ගැන කිව්වා මේ ඇහැ කියන එක දැන් අපි කතා කළා ඒක අපි ඇති කරගත්ත දැනුමක් ඒ දැනුම ඉවත් කළායින් පස්සේ සතර මහා ධාතුන්නේ ප්‍රකට වෙන්නේ කියලා. එහෙමත් නැත්නම් මේ ප්‍රසාද ස්වභාවය ප්‍රකට වෙන්නේ කියලා. කවුරු හරි කෙනෙක් මේ ප්‍රකට වෙන ඒ පටවියාපෝ තේජෝ වායෝ කියන එක නුවණින් බැලුවොත් පටවි කියන්නේ තද ගතිය. තද ගතිය. තද ගතිය කියන අදහසින් තොරව තද ගතිය කියලා එකක් තියනවාද? තේජෝ කියන අදහසින් තොරව තේජෝ කියලා එකක් තියනවාද? වායෝ කියන සිතවිල්ලෙන් තොරව වායෝ කියලා ස්වභාවයක් තියනවාද කියලා බැලුවොත් ඔය අතන්ට තේරෙයි රූපං අනිදස්සනං මේ රූපේ නිදර්ශන සහිත එකක් නෙමේ රහිත එකක් රූපේ කියන්නේ දෙකිය හැකි දෙයක් නෙමේ පටවියාපෝ තේජෝ වායෝ කියලා කියන්නේ නොදකිය හැකි රූප කොටාශයක් එතකොට මොකද්ද මේ ප්‍රකට වෙන්නේ කියලා බැලුවොත් මේ තද ගතිය කියන්නේ හිතේ හටගත්ත සංඥාවක් කියලා ඔය ඇත්තන්ට තේරුම් ගන්නට පුළුවන් වෙයි. අභිධර්මාදී පොත්වල සඳහන් කරලා තියෙන්නේ ඇස කියන එක ධම්මායතන පරියාපන්නම් කියලා. ධම්මායතන පරියාපන්නම් කියන්නේ ඇස කියන එක දකින්නට වෙන්නේ සිතෙන්. එහෙමත් නැතුව මේ ඇස කියන එක ඇසින් දකින්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි මොකද ඇහැට පේන්නේ රූප ඒ රූප කියලා කියන්නේ ඒවත් සංඥා ධර්ම. එහෙම බලනකොට සමහර විට මේ ඇස කියලා ඒ තීරිච්ච ඒ ස්වභාවයත් නැති වෙලා ගිහිල්ලා සමහර විට හිස්සු යමක් හරියට හිතන්න මේ S2 කවුරු හරි උගුලලා විසිකලා කියලා ඒ හිස්සු යමක් වැටහෙන්නේ ශූන්‍ය උදයක් ඒ ශූන්‍ය ස්වභාවයේ යමක් අපි හිස් කියලා කියනවා නම් එතනත් ඔය ඇත්ත බලන්ට මේ හිස් කියන ස්වභාවය මේ හිස් කියන සිතුවිල්ලෙන් තොරව පවතිනවාද කියලා ඒකත් මේ සිතේ ඇතිවෙන සිතවිලි මාත්‍රයක්. හිතින් මතක් කරගත්ත දෙයක්. මේ විදිහට මේ මේ විදිහට මේ කරුණු අවිද්‍යාව නිසා අපෙන් සැඟවිලා ගිහිල්ලා තියෙන්නේ. තවත් විදිහකට උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මම ඔයත්තන්ට කිව්වොත් එකපාරටම කන් දෙක කියලා මේ දැන් නේද මතක් වුනේ මීට කලින් කන් දෙක නිවන් දැකලායි තිබුණේ අපි තමයි ඒක අවසල ගත්තේ නැන්දන්ගේ කන් දෙකේ කියන රූප කොටාෂේ මේ ලෝකයේ තියෙන තවත් එක රූපයක් විදිහට පවතී. ඊගෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ කන කියන සිතවිල්ල පහළ වෙච්ච නිසාම මේ රූපේ අපේ සිතට අදාළ ධර්මයක් වුණා. මේ කන කියන සිතවිල්ල අපේ පහළ වුණේ නැත්නම් කිසිසේත්ම මේ කන කියන රූපේ අපිට අදාළ දෙයක් එහෙම නෙමෙයි. මම එකපාරටම කිව්වොත් එහෙම වම් කකුල කියලා මේ දැන් තමයි මතක් වෙන්නේ. මම එකපාරටම කිව්වොත් දිව කියලා මේ දැන් තමයි මතක් වෙන්නේ. මේව පින්වත් මේ බාහිර ලෝකයේ තිබෙන රූප මේ සිතිවිල්ල පහළ වීම නිසා තමයි මේ දේ අපිට වැදගැම්මක් ඇති දෙයක් බවට පත් වෙන්නේ. ඒකත් ඒ හිතේ පහළ වෙන සංඥා ස්වභාවයක්. හැඳිනීම කියන ස්වභාවය ඔයත් මතක තබා ගන්නට හැඳිනීම කියන ස්වභාවය බාහිරට අයිති දෙයක් එහෙම නෙමෙයි. අපි හැමතිස්සෙම හඳුනන්නේ බාහිර යම. බාහිර තියෙන දෙයක්. අර දේ මම දන්නවා අර තියෙන්නේ වාහනයක් නේ මේ ඉන්නේ මිනිස්සුනේ මේ තියෙන්නේ ගෙවල් නේ මේ තියෙන්නේ ෆෑන් කියලා මම බාහිර යමක් හඳුනන්නේ ඒ නිසාම අපි හිතනවා මේ හැඳිනීම බාහිරයි කියලා හැඳිනීම බාහිර නෙමෙයි තියෙන්නේ. හැඳිනීම තියෙන්නේ සිතේ. හැඳිනීම කියන්නේ සංඥාවක් නම් ඒක නුවණින් දකින්න පුළුවන් නම් රූපය කියන එක අපේ තිරයෙන් ඔබ්බේ තියෙන දෙයක්. රූපය කියන එක අනිදර්ශනයි. තවත් විදියකින් මතක් කරගන්නව නම් උගත් ඇත්තන්ට ධර්මයේ ගැඹුරින් හදාරු ඇත්තන්ට දැනගන්න පුළුවන් වේවි අපි මේ මනෝමය වූ විඥානයක් පරිහරණය කරනවා අය එහෙමත් නැත්නම් දවල් සිහිනයක් දකිනවාය කියන කාරණාව. ඉතින් මේ ස්වභාවල් නොදැන මේ ස්වභාවය නොදැක මේ පේන්නේ ගෙවල් දොරවල් මේ පේන්නේ දුවා දරුවෝ අඹු දරුවෝ ආදී වශයෙන් ඉරහඳ ආදී වශයෙන් මේ දේවල් කියලා අපි රැවටිලා මේදී ලබා ගන්නට උත්සාහ කළොත් ලැබුණොත් තමයි පින්වත්නි පුදුමයි. දැන් ඔය ඇත්තන්ටම තේරෙවි අර කියපු උදාහරණ වලින් පොඩි ළමයා දී දුන්න ඉල්ලලා හැඬුවා වගේ වැඩ තමයි අපි මේ කරන්නේ. දී දුන්න අරන් ඉන්න වාහනයක් ගුවන් ඥානයක් අරගෙන යනවා වගේ වැඩ තමයි ඒ වගේ මෝඩ උත්සාහයක් තමයි මේ බාහිරින් යමක් අල්ලගන්න හදන්නේ කාව ඔප්පු කරන්නද මම කියලා මගේ කියලා ඒ දේ පවත්වන්න තමයි මේ බාහිරේ යමක් අපි ඇති දෙයක් හැටියට විද්‍යමාන කරගන්න වෙන්නේ. එහෙම බලනකොට ඔයත් බලන්න අර මුවා නිරිඟුවට රැවටිලා දිව්වා වගේ කොච්චරනම් අපි ඇහෙන් දුවනවද මේ ඇහෙන්නේ ශබ්දය ළමයින්ගේ ශබ්ද සත්තුන්ගේ ශබ්ද වාහනවල ශබ්ද තමුන්ගේ ශබ්දය යනාදී වශයෙන් කොච්චර රැවටිලා දුවනවද ඇහෙන් කොච්චර රැවටිලා දුවනවද දිවෙන් නාසයෙන් ශරීරයෙන් සිතෙන් කොච්චර රැවටිලා දුවනවද හරියට අර මුවා මිරිඟු ඔස්සේ රැවටිලා දුවනෝ වගේ ඔයත් අන්ට මතක ඇති අඟුලිමාල කියන්නේ මිනිමරුවෙක් ගණන් කරලා පෙන්වන්න පුළුවන් ප්‍රමාණය 999ක් මෙරුවා ඊට වඩා මරලා තියෙනවා මිනි 999ක් මෙරුවත් මේ මිනිස්සයා පින්වත්නි බොහෝම හොඳ බුද්ධිමතේ උපත්ති කර්මජ ප්‍රඥාවෙන් බැබලෙන කෙනෙක්. ඒකයි බුදුනොත් මේ මිනිස්සයා හොයාගෙන ගියේ. පෙර පින් තියෙන මිනිස්සේ. අඟුලිමාලට බුදුරජාන් වහන්සේ කිව්වා මේ සිද්ධිය ඇත්ත දන්නවා බුදුරජාන් වහන්සේ අදිෂ්ඨානයක් කළා මේ පුද්ගලයාට මාව අල්ලගන්න ලැබෙන්න එපා කියලා. එහෙන් බලනකොට අඟුලිමාල පස්සෙන් වේගයෙන් දුවනවා. අස්සේකට වඩා ඊටමත් වේගවත් අඟුලිමාල කියන්නේ එහෙම දුවන ගමන් ශ්‍රමණය නැවතියන් කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කිව්වේ මම නැවතුණා ඔබ නවතින්න කියලා. එතකොට ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අඟුලිමාල එදා කඩුව බිම දැම්මේ ආයි සත්තු මරන්න බලාගෙන එහෙම නෙමේ මේ බුද්ධි ප්‍රබෝධය නිසා එහෙම මේ ලෝකේ නැවතිච්ච පුද්ගලයන්ට විවහාර කරනවා රහතන් වහන්සේලාය කියලා. සංසාරේ ඉන්න සත්‍යෝ කරන්නේ මේ මිරිගෝසේ රැවටිලා දුවන එක. මේ කාමයන් හැටියට අපිට ලැබිලා තියෙන්නේ මේ මිරිගුව. ඉතින් මම ඊට වඩා ධර්මදේශනා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු ටිකත් මම දන්නව පැහැදිලි වශයෙන්ම මේ ධර්මදේශනාව ගැඹුරුයි කියලා ඒ ගැඹුරු උනත් මේ ධර්ම දේශනාව කරන්නට හිතුනේ තීරණයන්ට තේරුම් ගන්නටත් තේරුම් ගන්න බැරි ඇයන්ට මත්තේ ප්‍රයෝජනීය පිණිස පවතිවා කියන අදහසින් ඉතින් ඔයත් මේ බණ කතාවේ තියෙන දේවල් අරගෙන තම තමුන්ගේ බණ භාවනා වලට උපයෝගී කරගෙන ඒ භාවනා කටයුතු සාර්ථක කරගනීවි කියලා හිතලා මම ධර්ම දේශනාව මෙන් අවසන් කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි